තෘතිය පරිච්ඡේදය නිස්සරණ නිර්වාණයයි කියන ලද පරමාර්ථ අසංස්කෘත නිර්වාණ ධාතුවට පැමිණෙන ආකාරය වනාහි එය නානා උපමාවන්ගෙන් සරසා දේශනා කරන ලද සූත්‍ර අනුසාරයෙන් දත යුතුය වෙයි. ඒ සූත්‍ර දේශනා අතුරෙන් පළමු කොට නිදාන වර්ග සංයුක්තයේ දුක වර්ගයේහි දුක්ඛ වෘතයාගේ වර්ධනය වන ආකාරය හා නිවී යන ආකාරය දක්වා දේශනා කොට තිබෙන සූත්‍ර 10 දක්වනු ලැබේ. ප්‍රථම සූත්‍රය එහි පදගත අර්ථ හා බවාර්ථ දතව හොත් ග්‍රන්ථයේ දීර්ඝවන බැවින් අදහසක් පමණක් ඊතා සැකවින් දක්වනු ලැබේ. එය මෙසේය. අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ යන මේ ධර්මයෝ එකකට අනිකක් ප්‍රත්‍ය වෙමින් පවත්නා බැවින් මේ සංස්කාර දුක්ඛ වෘත්තය නොසිඳී පවතී විමර්ශනය කරන්නා වූ භික්ෂුතෙම ලෝකේහි මේ ජරා මරණ සංඛ්‍යාත මහා දුක්ඛය කවර හේතුවකින් හටගනීද කවර ධර්මයක් නොමැති කල්හි ජරා මරණ දුක්ඛය නැති වේදයි සොයයි. එකල්හි ඒ මහන එය ಜಾති හේතුවෙන් හටගන්නා බවද ಜಾතිය නැති කල්හි නැතිවන බවද දැනගනි. මෙසේ ඒ මහන ජරා මරණයේද ජරා මරණ හේතුවද ජරා මරණ නිරෝධයේද ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවද දැනගනි. මේ ක්‍රමයෙන් ඉතිරි පටිච්ච සමුප්පාදාංග 11ද දැනගනි. අවිද්‍යාව ඇති සත්වයෝ භවෙහි නැවත පිළිසිඳ ගැනීමට හේතු වන කුසල අකුසල කර්ම සංඛ්‍යාත සංස්කාර රැස් කෙරෙත්. පහ වූ අවිද්‍යාව ඇති මහන වනාහි පුනරුත්පත්තියට හේතු වන්නා වූ කුසල අකුසල කර්මයන් රැස් නොකෙරේ. හෙතෙම කිසි උපාදානීය ධර්මයක් මමය කියා හෝ මාගේය කියා හෝ උපාදානයන්ගේ වශයෙන් නොගනී. එතෙම සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ වේදනාවන් අනිත්‍යයයි දන විඳී. එහි නොඇලෙයි. අතීතයේහි රැස් කරන ලද කර්ම හේතුවෙන් හටගත්තා වූ ඒ භික්ෂුවගේ ස්කන්ධ කය සම්බන්ධ සකල වේදනාවෝ මරණින් මතු නිරුද්ධ වෙති. ඉන්පසු ඍතුජ රූප සමූහය වූ කිසි හරයක් නැති බැවින් කෙසල් කඳක් බඳු වූ මృత ශරීරය පමණක් ශේෂ වෙයි. උපමාවක් නම් කුම්භකාරයාගේ වලන් පහළන ගිනි ගොඩෙන් එක් සැලියක් පිටතටගෙන සම වූ භූමි භාගයක් හි තබන ලද්දේ නම් එහි ඇත්තා වූ උණුසුම් ගතිය ක්‍රමයෙන් නිවි ගොස් සැල පමණක් ශේෂ වෙයි. සැලිය යම්තාක් කුම්භකාරයාගේ ගිනිගොඩේ වාහන්හි ස්පර්ශ ලැබමින් පවතී නම් ඒ තාක් අලුත් අලුත් වූ උණුසුම් ගති උපදිනා බැවින් හැලියේ ගින්න නොනිවීම පවතී. අලුත් වූ උණුසුම් ගති ඉපදීමට හේතු වූ වන්හි වහන්හි ස්පර්ශය නැති කල්හි එකලට පැවති උණුසුම් ගතියද නිවී යාමෙන් පසු උණුසුම් ගතියක් නූපදී. එපරිද්දෙන් අරහත් මාර්ග ඥානයෙන් ක්ලේශ ප්‍රහාණය කල කලෙහි මතු භවයේහි ඉපදිය හැකි හේතු අතුරුදහන් වීමෙන් පසු අතීත හේතුවෙන් හටගත්තා වූ අධ්‍යාත්මික ආයතනයන්ගෙන්ද නිරුද්ධ වී ගොස් ශාරීරික ධාතු පමණක් ශේෂ වෙයි. දිව්‍ය බ්‍රහ්ම අරහත් පුද්ගලයෙකුගේ වී නම් ශාරීරික ධාතු පවා ශේෂ නොවි අතුරුදහන් වෙයි. මෙසේ මේ සූත්‍රයේ වදාළ උපමා අනුසාරයෙන් අරහත් පුද්ගලයාගේ సంతානෙන් නිර්වාණයට යන ධර්මයක් නොමැති බව දත යුතුය. මේ ප්‍රථම සූත්‍රයේ සංක්ෂේප අදහසයි. ද්විතීය සූත්‍රය. එහි අදහස මෙසේය. උපාදානීය ධර්මයන් ආස්වාදනය කරන්නාහට තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණාව හේතු කොටගෙන උපාදානද උපාදාන හේතු කොටගෙන භවයේද භවයේ හේතු කොටගෙන ජාතියද ජාතිය හේතු කොටගෙන ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස යන ධර්මයෝද පවතිත් මෙසේ දුක්ඛ වෘතයාගේ පැවැත්මක් වෙයි ගල් 20ක් හෝ 30ක් හෝ 40ක් හෝ වූ දරවලින් මහා ගිනි කඳක් ඇවිලෙන කලෙහි පුරුෂයෙක් තෙමේ කලින් කල ඒ ගිනි කඳට වියලි තන වියලි ගොම ආදිය බහාලන්නේ වේ නම් ඒ දීර්ඝ කාලයක් මුළුල්ලෙහි දැල්වේ. ඒ පරිද්දෙන්ම උපාදානයන්ට හිත වූ චක්කු, ශෝත, ගාන, ජීවහා, කාය, මන යන අධ්‍යාත්මික ආයතන හයය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම යන බාහිර ආයතන හයය යන 12 ආයතනයන්ගේ සමූහය වූ ස්වකීය කයෙහි මාගේ කය කියා හෝ මාගේ කායාංගය කියා හෝ මමය කියා හෝ ආස්වාදනය කරමින් වාසය කරන තාක්කල් තෘෂ්ණාව වැඩෙයි. තෘෂ්ණාව හේතු කොට ඉපදීම්, පරම්පරාව දිරීම්, පරම්පරාව මැරීම්, පරම්පරාව වූ දුක්ඛ වෘතය පවතී. පුරුෂ තෙමේ ඒ ගිනි කඳට කලින් කල වියලි තනපත් ආදිය නොයලවා නම් පළමු තිබූ ගිනි පෙනෙලිද අවසාන වී අලුත් තනපත් ආදිය නොයලවීමෙන් අනාහාරව නිවි යන්නේය. එමෙන්ම විදර්ශනාවෙහි යෙදී සුවසන්තානගත දොළොස් ආයතනයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දක්නා වූ විදර්ශනා ඥානය වර්ධනය කොට ඒ ධර්මයන් ආදීන වශයෙන් දක්නා කල්හි තණ්හාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් තත් හේතුක දුක්ඛ පරම්පරාව නිරුද්ධ වෙයි. අතීත හේතුවෙන් හටගත්තා වූ ස්කන්ධයෝ පරිණිර්වාණයෙන් පසු නිරුද්ධ වෙති. මෙසේ දුක්ඛ වෘතයාගේ නිවීම වෙයි. ඒ නිවීම නිර්වාණයයි. මේ ද්විතීය සූත්‍රයේ අදහසයි. තෘතීය සූත්‍රය මෙහි ද්විතීය සූත්‍රයේහි උපාදානයේයි වදාළ තැන සංයෝජනීයයයි වෙනස්කොට ප්‍රදීප උපමාවක් දක්වා තිබේ. දැල්වෙන ප්‍රදීපයට තෙල් හා පහන් වෙටි බහලමින් සිටිනතුරු එය නොනිවි පවතී. තෙල් හා පහන් වැටි එළවීම නොකල කලෙහි ක්‍රමයෙන් ප්‍රදීපය නිවී යන්නේ යයි උපමාව දතිය යුතුයි. උපමේය පක්ෂය වූ ස්කන්ධ පැවැත්ම හා Nirodhaය ද්විතීය සූත්‍රයේහි කීනයින්ම දත යුතුයයි. මේ තෘතිය සූත්‍රයේ අදහසයි. චතුර්ථ සූත්‍රය සේයතාපි භික්ඛවේ තේලංච පටිච්ච වට්ටංච පටිච්ච තේලප්ප දීපෝ ඥායෙය්‍ය යනාදී වශයෙන් උපමාව පළමු කොට දක්වා අර්ථය පසුව දක්වා චතුර්ථ සූත්‍රය වදාරා තිබේ. තෘතිය සූත්‍රය හා එහි වෙනස පමණක්ම වෙයි. පංචම සූත්‍රය මෙහි අදහස මෙසේ දත යුතුයි එක් මහා වෘක්ෂයක් ඇත ඒ වෘක්ෂයාගේ මුල යම් තාක්කල් උඩට පෘථිවි රසය පමුණු වන්නාහුද ඒ තාක් වෘක්ෂය ඒ ආහාර කොට පවතින්නේය එපරිද්දෙන් උපාදානීය ධර්මයන්හි යම් තාක් තෘෂ්ණාව පවතිනම් ඒ තාක් දුක්ඛ පරම්පරාවද පවතින්නේය යම් කලෙක ඒ වෘක්ෂය කපා මුල් උදුරා කඩ කඩ කොට කපා පලා වියලවා ගින්නෙන් දවා අලු සුලගෙහි හෝ විසුරුවා හැරියේ වේද දියෙහි හෝ පාකර හැරියේ වේද එකල්හි ඒ වෘක්ෂය අතුරුදහන් වූයේ වෙයි මතු නොවැඩෙන ස්වභාවයට පැමිණියේ වෙයි එමෙන්ම උපාදානීය ධර්මයන්හි පැවති තෘෂ්ණාව යම් කලක දුරු වී නම් එකල්හි දුක්ඛ පරම්පරාව මතු නූපදිනා ස්වභාවයට පැමිණෙන්නේය මෙසේ දුක්ඛ වෘතයාගේ නිවීම වෙයි. මේ උපමාවෙහි අනමතග්ග සංසාරය මුළුල්ලෙහි පැවතියා තම තමාගේ ආත්මභාවය වූ ආයතන 12 වෘක්ෂය මෙනි. අවිද්‍යා තෘෂ්ණා දෙක මහ මුල් මෙනි. සිසු ක්ලේශය කුඩා මුල් මෙනි. නොහොත් ක්ලේශ ධර්ම සමූහය මහ මුල් මෙනි. කුසල අකුසල කර්මයෝ කුඩා මුල්මෙනි. තම ආත්මභාවය වූ ආයතන 12 අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දක්නා වූ විදර්ශනා ඥානය මුල් විදර්ශනා ඥානය මුල් සිඳීමට උපකරණීය වූ උදලු පොරෝ ආදියමෙනි මාර්ග ඥාන ඵල ඥානයෝ වියලි වෘක්ෂය දමන ගින්න මෙනි මෙසේ විස්තර වශයෙන් දතිය යුතුයි මේ පංචම සූත්‍රයේ අදහසයි ෂෂ්ඨ සූත්‍රය සේයතාපි භික්කවේ මහා රුක්කෝ තස්ස යානි චේව මූලානි අදෝගමනී යානි යනාදී වශයෙන් උපමාව පළමු කොට ප්‍රකාශ කොට අර්ථයේ පසුව දක්වා ෂෂ්ඨ සූත්‍රයේ වදාර තිබේ. එහි පංචම සූත්‍රයට වඩා වෙනස මෙපමණක් වෙයි. සප්තම සූත්‍රය පුරුෂයෙක් තෙමේ තරුණ වෘක්ෂයෙකුගේ මුල පස් බුරුල් කොට කලින් කල පොරස් පෝරපස් එලවන්නේ වේ නම් දිය ඉසින්නේ වේ නම් එකල්හි එය වර්ධනය වන්නේය. ඒ සිඳ මුල් උදුරා කඩ කඩ කොට කපා පලා වියලවා දවා හරින ලද කල්හි වෘක්ෂය අතුරුදහන් වෙයි. නැවත නොවැඩෙන බවට පැමිණෙයි. මේ මෙහි දක්වා තිබෙන උපමාවයි. දුක්ඛ වෘතයාගේ පැවැත්ම හා නිවීම යටකී නයින්ම මේ උපමාව හා සසඳා ගත යුතුයි. අෂ්ටම සූත්‍රය සංයෝජනීයේසු භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සනෝ විහෙරතෝ නාම රූපස්ස අවක්칸ති හෝති නාම රූප පච්චයා සලායතනං සලායතන පච්චයා පස්සෝ යනාදී වශයෙන් නාම රූපේහි පටන් සංසාර වෘතයාගේ පැවැත්ම හා Nirodhaය ෂෂ්ඨම සූත්‍රයේහි මෙන් මහා වෘක්ෂ උපමාවෙන් දක්වා අෂ්ටම සූත්‍රය දේශනා කොට තිබේ. නවම සූත්‍රය සංයෝජනීයේසු භික්කවේ ධම්මේසු අස්සාදානුපස්සී විහෙරතෝ විඥානස්ස අවක්칸ති හෝති විඥානපච්චයා නාම රූපං යනාදී වශයෙන් විඥානේහි පටන් පැවැත්ම හා නිවීම මහා වෘක්ෂ උපමාවෙන්ම දක්වා නවම සූත්‍රය දේශනා කොට තිබේ. තම ආත්මභාවය වූ නාම රූප ධර්ම සමූහය ආස්වාදනීය වශයෙන් දක්නා පුද්ගලයා හට චුතියට අනතුරුව ප්‍රතිසන්දි විඥාණය පහළ වීමෙන් දුක්ඛ වෘතය දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පවතී. එසේ නොදක්නා පුද්ගලයා හට විඥාණය පහළ නොවි දුක්ඛ වෘත්තයාගේ නිවීම වේයයි යනු එහි අදහසයි. දසම සූත්‍රය පටිච්ච සමුප්පාදයාගේ ගම්බීරභාවය සමග වෘත්ත දුක්ඛයාගේ පැවැත්ම හා Nirodhaය යට දැක් වූ මහා වෘක්ෂ උපමාවෙන්ම දක්වා දසම සූත්‍රයේ වදාරා තිබේ. පාලිය යට දක්වන ලද සූත්‍රයන් හිමෙන් දත යුතුය. මෙසේ මේ සූත්‍රයන්හි දක්වා වදාරන ලද උපමා අනුසාරයෙන් මිනිස්්‍ය අරහත් පුද්ගලයෙකු වී නම් චුති කර්මජ රූප නිරෝධයෙන් පසු ඍතුජ රූප කලාප සමෝහයක් වූ ශාරීරික ධාතු පමණක් ශේෂවන බවද දිව්‍ය බ්‍රහ්ම අරහත් පුද්ගලයෙකුගේ වී නම් කිසිවක් ශේෂ නොවන බවද ඔවුන්ගේ సంతාන වලින් කිසිවක් නිර්වාණය කරා නොයන බවද දති යුතුය මෙතකින් නිදාන වර්ග සංයුත්තේ දුක වර්ගයේහි සූත්‍ර 10 හා ඉන් දති යුතු කරුණුද දක්වන ලදී වච්චගොත්ත සූත්‍රය දැන් මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකෙහි වදාළ අග්ගි වච්චගොත්ත සූත්‍රයෙන් කොටසක් හා එහි අදහස දක්වනු ලැබේ. මෙහි අග්ගි වච්චගොත්ත පරිබ්‍රාජකයා විසින් මරණින් මතු අරහත් පුද්ගලයාගේ ගතිය හෙවත් උප්පත්තිය කෙසේ වේදැයි විචාරණ ලද ආකාරය හා සර්වඥයන් වහන්සේ විසින් විසඳන ලද ආකාරය දක්වා තිබේ. එය මෙසේය. පින්වත් ගෞතම යාණෙනි මෙසේ විමුක්තිසිත ඇති මහණ එනම් රහතන් වහන්සේ කොතැනහි උපදීද? වච්චය උපදීය යන සංඛ්‍යාවට නොපැමිණෙයි. පින්වත් ගෞතම යාණෙනි එසේනම් ඒ මහණ කිසිතැනක නූපදීද? වච්චය ඒ මහන නූපදීය යන සංඛ්‍යාවටද නොපමිණේ. පින්වත් ගෞතම යාණෙනි රහතුන් අතුරෙන් සමහර කෙනෙක් උපදින්නේ සමහර කෙනෙක් නූපදින්නේ වෙද්ද වච්චය රහතුන් අතුරෙන් සමහරෙක් උපදින්නේ සමහරෙක් නූපදින්නේ වේ යන සංඛ්‍යාවටද රහත් වූ නොපැමිණෙති පින්වත් ගෞතම යාණෙනි ඒ මහණ උපදින්නේත් නොවේ නූපදින්නේත් නොවේද වච්චය ඒ මහණ උපදින්නේත් නොවේ නූපදින්නේත් නොවේ යන සංඛ්‍යාවට නොපැමිණේ පරිබ්‍රාජක තෙමේ සර්වඥන් වහන්සේගේ ප්‍රශ්න විසර්ජනය අසා කිසිවක් අවබෝධ කරගත නොහි විචාරණ ලද ආකාරය හා විසඳන ලද ආකාරය කියා පින්වත් ගෞතමයාණෙනි මම මෙහි නොදන්නා බවට පැමිණියෙමි. පින්වත් ගෞතම ආනන්ගේ పూర్ව කතා සල්ලාපයෙන් මාහට ප්‍රසාද මාත්‍රයක් විය. එයද දැන් අතුරුදහන් වී යයි සලකලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක. වච්චය මාගේ ධර්මයේ තට නොදැනීමට ප්‍රමාණය මුලා වීමට ප්‍රමාණය මේ ධර්මයේ මහා සමුද්‍රයේසේ ගැඹුරුය. පර්වතයකින් වසා තිබෙන දෙයක්සේ දැකීමට දුෂ්කරය. අවබෝධ කර ගැනීමට දුෂ්කරය. එහෙත් ශාන්තය, ප්‍රණීතය, අතක්කාවචරය, සූක්ෂමය, පණ්ඩිතයන් විසින්ම දත යුතුය. අන්‍ය දිට්ඨියක් ඇත්තා වූ අන්‍ය ධර්මයක් ඉවසන්නා වූ අන්‍ය ධර්මයක් කැමතිවන්නා වූ අන්‍ය ප්‍රතිපත්තියක යෙදෙන්නා වූ අන්‍ය ශාසනයන්හි ආචාර්යවරයෙකු ඇසුරු කරන්නා වූ ඔබ විසින් මාගේ ධර්මය දුකසේ දති යුත්තේය. වච්චය එසේ වීනම් මේ තාගෙන් නැවත ਵਿਚාරමි. ඔබ යම් ආකාරයකින් නිවසන්නේහි නම් එසේ විසඳව. වච්චය ඉදින් ඔබගේ ඉදිරියේහි ගින්නක් ඇවිලේ නම් ඔබ මාගේ ඉදිරියේහි ගින්න ඇවිලේ යයි දන්නේහිද පින්වත් ගෞතමයාණෙනි එදින් මා ඉදිරියේ ගින්නක් දැල්වේ නම් මම මේ ගින්න මා ඉදිරියේ ඇවිලේ යයි දනිමි වච්චය ඔබ ඉදිරියේ යම් ගින්නක් දැල්වේ නම් එය කුමක් ඇසුරු කොට දැල්වේ දැයි ඔබගෙන් විචාලේ නම් ඔබ කෙසේ විසඳන්නේහිද පින්වත් ගෞතම යානෙනි ඔබ ඉදිරියේ දැල්වෙන ගින්නක් කුමක් ඇසුරු කොට දැල්වේ දැයි ඉදින් මා විචාලේ නම් මාගේ ඉදිරියෙහි දැල්වෙන ගින්න තනපත් දර යනාදී ඇසුරු කොට දැල්වේ යයි විසඳමි. වච්චය ඉදින් තාගේ ඉදිරියෙහි දැල්වනු ගින්න නිවුනේ නම් ඔබ මා ඉදිරියෙහි දැල්වූ ගින්න නිවුනේ යයි දන්නේහිද? පින්වත් ගෞතමයාණෙනි ඉදින් මා ඉදිරියේ දැල්වූ ගින්න නිවුනේ නම් මම මාගේ ඉදිරියේ දැල්වූ ගින්න නිවියයි දනිමි. වචය තා ඉදිරියේහි යම් ගින්නක් නිවිද ඒ ගින්න කවර දිශාවකට ගියේද පූර්ව දිශාවකට හෝ ගියේද පශ්චිම දිශාවකට හෝ ගියේද උත්තර හෝ දක්ෂිණ දිශාවකට ගියේදයි විචාලේ නම් ඔබ කෙසේ විසඳන්නේහිද පින්වත් ගෞතමයාණෙනි තුන කාෂ්ඨයෙන් ඇසුරු කොට යම් ගින්නක් දැල්වේ නම් ඒ තෘණ කාෂ්ඨයන් ෂේ වීමෙන් අන්‍ය තෘණ කාෂ්ඨ නොඑල් වීමෙන් ආහාර රහිත වූයේ නිවුනේය යන සංඛ්‍යාවට පැමිණේ. කිසි දිශාවකට ගියේ යන සංඛ්‍යාවට නොපැමිණේ. වච්චය එපරිද්දෙන්ම යම් රූපයක් කරනකොටගෙන මිනිස්යාය දෙවියාය බ්‍රහ්මයාය යනාදී වශයෙන් සත්වයා සම්බන්ධ ප්‍රඥාප්තීන් පනවන්නේ වේද ඒ රූපය තථාගතයන් වහන්සේ විසින් ප්‍රහාණය කරන ලද්දේය. මුල් සිඳින ලද්දේය. අග සිඳින ලද්ද තල් රුකක් මෙන් කරන ලද්දේය. අභාවයට පමුණවන ලද්දේය. මතු නූපදිනා ස්වභාවයට පමුණවන ලද්දේය. වච්චය තථාගත තෙමේ රූප සංස්කරණයෙන් මිදුනේය. ඒ තථාගත තෙමේ මහා සමුද්‍රයේසේ ගැඹුරු වෙයි. ප්‍රමාණ කළ හැකි වූවක් නොවේ. දුකසේ පත්ල සෙවිය යුත්තේක් වෙයි. එබැවින් උපදීය යන විවහාරයටද නූපදීය යන විවහාරයටද සමහරෙක් උපදී සමහරෙක් නූපදී යන විවහාරයටද උපදින්නේත් නොවේ. නූපදින්නේත් නොවේ. යන විවහාරයටද අවිශය වෙයි. මෙසේම වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධ චතුෂ්කය සම්බන්ධවද වදාරා තමන් වහන්සේ විසින් පළමු අදාළ කාරණයම පරිබ්‍රාජකයාට පැහැදිලි කොට වදාළසේක. ගින්න දර ඇති කලෙහිම දර ඇසුරු කොට පවත්නාක් මෙන් පුද්ගල සත්වාදී ප්‍රඥප්තියහුද නාම රූප ධර්මයන් ඇති කලෙහිම නාම රූප ධර්ම ඇසුරු කොට පවතිත්. පරණ දර දවී අවසන් වී අලුත් දර නොලැබීමෙන් නිවී ගිය කලෙහි ඒ ගින්න අසවල් දිශාවට ගියේ යන විවහාරයට අවිෂය වෙයි. හුදෙක් නිවී ගියේය යන අතීත විවහාරයට පමණක් එය විෂය වෙයි. එමෙන්ම පරිණිර්වාණයෙන් රූපස්කන්ධය නිර්වශේෂව නිරුද්ධ වූ පසු රූපස්කන්ධේ නිමිත්ත කොට පවතිනා වූ ප්‍රඥප්තිය වූ අදර්ශණයට යයි. වේදනාදී ස්කන්ධ චතුෂ්කය නිරුද්ධ වූ පසු ඒ ස්කන්ධ හතර නිමිත්ත කොට ඇති ප්‍රඥප්තිය හුද එසේම අදර්ශණයට යයි. ස්කන්ධ පංචකයම නිරුද්ධ වූ පසු ස්කන්ධ පංචකය නිමිත්ත කොට ඇති පුද්ගල ප්‍රඥාප්තිය එසේම අදර්ශණයට පැමිණේ. මෙසේ ස්කන්ධ නිරෝධයෙන් ස්කන්ධයන් කෙරෙන් හා තත් නිමිත්ත පුද්ගල ප්‍රඥප්තියන්ද මුක්ත වූ බැවින් නිවනට පැමිණි ශ්‍රීනාශ්‍රවයන් වහන්සේ මහා සමුද්‍රයේසේ ගැඹුරු වෙයි. ඥානයෙන් දැනගැනීමට ඊතා දුෂ්කර වෙයි. උපදීය, නූපදීය යන විවහාරයට විෂය නොවේ. නිවනටම පැමිණියේය යන අතීත විවහාරයට පමණක් විෂය වෙයි. අතීතයේහි නිවනට පැමිණි සත්වයන් අතුරෙන් ඉතා ස්වල්පයකගේ පමණක් නාමයෝද නාමයෝ අද මිනිසයන් අතර හා දිව්‍ය බ්‍රහ්මයන් අතරද පවතිත්. මීට චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයකින් මතුවේහි නිවනට පැමිණි වූවන්ගෙන් පැමිණි වූවන්ගේ නාමයෝ බුදුවරුන්ට පමණක් දත හැකි වෙති. අද ලෝකයේ ඒ නාමයෙන් දන්නා වූ කිසිවෙක් නැත්තේය. මතුද ඒ නාමයෝ මිනිස්්‍ය දිව්‍ය බ්‍රහ්ම යන තුන් ලෝකයේහි ප්‍රකටභාවයට නොපැමිණෙයි. ඒ නාමයන් බුදුවරයන් විසින් දත හැක්කේ අතීත වූ ස්කන්ධ උන්වහන්සේලාට දත හැකි හේිනි. අතීතයේ සිටි සත්වයෙකු සංසාරයේහි අද නොමැති බව පෙනීමෙන් හෙතෙමේ නිවනට පැමිණියේ යැයි සර්වඥයෝ දැනගනිති. එසේ නොව නිවන බලා නිවනෙන් මේ අසවල් කාලයේ නිවනට පැමිණ පැමිණි අසවලායයි බුදුවරයන්ටද දත හැකි නොවේ. මෙසේ පිරිණියා වූ රහතන් වහන්සේගේ ගම්බීර ආකාරය දත යුතුය. මේ සූත්‍ර දේශනාවගේ වශයෙන්ද රහතන් වහන්සේලාගේ ශරීර වලින් නිවනට යන්නා වූ කිසිවක් නොමැති බව දත යුතුය. කුමක් හේින්ද ස්කන්ධ ප්‍රාදූර්භාවයාගේ නිවි යාමම ඡේවීමම නිර්වාණය හේිනි. නිවනට පැමිණියේය නිවනට ගියේය යන වචන වලින්ම රහතන් වහන්සේලාගේ ස්කන්ධ කයින් නිවන කරා කිසිවක් නොගියේය යන අර්ථය ප්‍රකාශ වේමය. මෙතකින් අග්ගි වච්ඡගොත්ත සූත්‍රයේ අදහස නිමි උපසීව ගාථා දැන් සුත්ත නිපාත පාරායන වගේ එන උපසීව ප්‍රශ්න ගාථා හා අර්ථ අදහස් දක්වනු ලැබේ. ඒ සූත්‍රයේහි ප්‍රශ්න ගාථා හතරක් හා විසර්ජන ගාථා හතරක්ද වෙයි. එයින් පශ්චිම පෘච්ඡා ගාථා ද්වය හා විසර්ජන ගාථා ද්වය මෙසේය. තිත්තේ වේ සෝ තත්ත අනුන් අනුයායී පූගංපි වස්සානි සමන්ත චක්කෝ තත්තේව සෝ සීති සියා විමුත්තා චවේත විඥානං තථා විදස්ස මේ උපසීව මානවකයා විසින් සර්වඥයන් වහන්සේගෙන් ਵਿਚාරණ ලද ප්‍රශ්නයයි සමන්ත චක්කු හාත්පස දක්වන නුවණැස ඇති සර්වඥයන් වහන්සේ So A ආකින් චඤ්ඤායතන භූමියට පැමිණි පුද්ගල තෙමේ අනානුයායි අන් තැනකට නොයන්නේ පූගාම්පි වස්සානි බොහෝ වර්ෂ සමූහයක් මුළුල්ලෙහි චේ ඉදින් තිට්ටේ සිටින්නේ නම් සෝ හෙතම තත්තේව ඒ ආකින්චඤ්ඤායතන භූමියෙහිම විමුක්තෝ මරණාදී දුක්ඛයන්ගෙන් මුක්ත වූයේ සීති සියා සීතල ස්වභාවයට පැමිණියේ වේද අත එසේ නොව තථා විදස්ස එබඳු ස්වභාවයේ ඇති පුද්ගලයාගේ විඥානං විඥාණය චවේ චුත වේද යනු අර්ථයයි අවීචි යත වාත වගේන කිත්තා අත්තං පලේති න උපේති සංකං එවං මුනී නාම කායා විමුක්තෝ අත්තං පලේති න උපේති සංකං ඒ සර්වඥයන් වහන්සේගේ විසර්ජනයයි. වාතවගේන වායු වේගයෙන් කිත්තා පිඹ හරින ලද අවීචි ගිනිසල ගිනිසිල අත්තං අස්තයට හෙවත් නිවීමට යතා යම්සේ ඵලේති යන්නේද සංකං අසවල් දිශාවට ගියේය යන සංඛ්‍යාවට න උපේති නොපැමිණි නේද එවං එපරිද්දෙන් නාමකායා නාම ධර්ම සමූහයන් විමුක්තෝ මිදුනා වූ මුනි භික්ෂු තෙමේ අත්තං අස්තයට හෙවත් අතුරුදහන් වීමට ඵලේති පැමිණේ සංකං ප්‍රඥප්තියක් ආරූඪ කොට විවහාර කළ හැකි සංඛ්‍යාවට න උපේති නොපෙමුනේ යනු අර්ථයයි උපසීව තවුස් තෙමේ ආකින්චඤ්ඤායතන ධානලාභියකි ආකින්චඤ්ඤායතන ධානය කරනකොට රූපකයින් මුක්ත වූවෙකි. එහෙයින් ආකින්චඤ්ඤායතන ධානය ප්‍රදාන කොට දුක්ඛ වෘතයෙන් එතරවන න්‍යාව විචාලේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ නාමකයෙහි ආස්වාදනය කරන්නා වූ අරූප තෘෂ්ණාව කෙරෙන් විදීමට ණය දෙන්නේ නාමකාය විමුක්තෝයයි වදාළසේක. උපසීව තාපස තෙමේ අරූප තෘෂ්ණාව දුරු කරගත නොහි නාමකායෙන් නොමිදියේ නම් ආකින් චඤ්ඤායතන භූමියේහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සිට ඉන්චුතව සංසාරයේහි නැවත භවයෙන් භවයට ගමන් කරන්නෙක් වන්නේය. අරූප තෘෂ්ණාව දුරුකොට නාමකයින් මුක්ත වූයේ නම් වාත වේගයෙන් පිඹ හරින ලද ගිනිසිල කිසි දිශාවකට නොපෙමින අතුරුදහන් වන්නාක් මෙන් ඒ භූමියෙහිම නාම ධර්ම පරම්පරාවගේද නිවීමට පැමිණේ. විවහාරයට නගා විවහාර කළ හැකි කිසිවකට නොපමිණේය යනු මෙහි අදහසයි. මෙහි අත්තං ඵලේති යන්නේහි ප්‍රකාශිත නිර්වාණයට පැමිණිනේ යන අර්ථයේහි මනුෂ්‍ය ලෝකයෙන් චුතව දිව්‍ය ලෝකයට පැමිණිනේ යයි කීමෙහි පැමිණිය යුතු දිව්‍ය ලෝකය පැමිණෙන පුද්ගලයා මනුෂ්‍ය ලෝකයෙන් චුතව දිව්‍ය ලෝකයේහි පහළ වීම ක්‍රියාවලිය යන අංග තුන ඇතුවාක් මෙන් පැමිණිය යුතු නිර්වාණ භූමිය පැමිණෙන පුද්ගලයා ස්කන්ධයාගේ පැවැත්ම අතුරුදහන් වී නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර භූමියෙහි පුද්ගලයාගේ පහළවීම යන අංග තුන ලැබිය හැකි නොවේ. ඒ පදය චූල නිර්දේශ පාළියේහි අත්තම් ඵලේතිති අත්තම් ඵලේති අත්තං ගමේති අත්තං ගච්ඡති නිරුච්ඡති ූපසම්මති පටිපස්සම්බති යයි වර්ණනා කොට තිබේ. අත්තම් ඵලේතිති අත්තම් ඵලේති යනු අත්තම් නිර්වාණයට හෙවත් ආදර්ශණයට ඵලේති පැමිණේ අත්තං නිර්වාණයට ගමේ තීයේ යේ අත්තං නිර්වාණයට ගච්ඡති යේ නිරුච්ඡති නිරුද්ධ වේ. ූපසම්මති ව්‍යාපශමණය වේ. හෙවත් සංසිඳේ. පටිපස්සම්බති සංසිඳේ යනු අර්ථයයි. මේ පද සය අතුරෙන් පූර්ව පද ත්‍රයෙන් හුදකලා වූ අර්ථයම දක්වන ලදී. අත්තම් ඵලේති යන ආදී දෙකක දෙකක බැගින් වූ පදයන්ගේ ප්‍රකාශිතාර්ථය ස්කන්ධයන්ගේ නිවීම වූ එකම ධර්මයේ බව නිරුච්ඡති යන ආදි පශ්චිම පදාර්ථයෙන් දක්වන ලදී. එහෙයින් ක්ලේශ ස්කන්ධ නිරෝධ සංඛ්‍යාත එකම ධර්මයට අත්තම් ඵලේති වදාරණ ලදැයි දත යුතුය. මරණයට යේ දිරීමට යේ බිඳීමට යේ යන දෙකක් දෙකක් වූ වචනයන්ගේ අර්ථ මැරේය, දි รา ය, බිඳේයයි එකම එක එකක්ම වූවක් මෙනි. අත්තංගතෝසෝ උදවාසෝ නති උදාහුචේ සස්සතියා අරෝගෝ තම්මේ මුනි සාදු ව්‍යාකරෝහි තථා හිතේ විදිතෝ ඒස ධම්මෝ අස්ථාංගගත වූ හෙවත් ආදර්ශයට පැමිණියා වූ හෙතෙම ඉදින් නැත්තේ හෝ වේද නොහොත් ඒකාන්තයෙන් ස්ථාවර වශයෙන් පෙරලීම් රහිත වූයේද සර්වඥයන් වහන්ස ඒ කාරණය මේ මට විසඳා වදාළ මැනව. නුඹ වහන්සේ විසින් මේ ධර්මය අප අවිපරීතාකාරයෙන්ම දන්නා ලදී යනු අර්ථයයි. ස්කන්ධ අනිකක ස්කන්ධයන්ගේ ස්වාමී වූ ආත්මය අනිකක පුද්ගලයාය සත්වයාය ව්‍යවහාර කරනු ලබන්නේ ආත්මයටමය යන ලබ්ධිය ලෝකයේහි පැතිර පවත්නා වූ දෘෂ්ටියයි. ස්කන්ධ නිරුද්ධ වූ කලෙහි පුද්ගලයා හෙවත් සත්වයා සිඳේ යන ලබ්ධිය නාස්තික දෘෂ්ටියයි. හෙවත් උච්ඡේද දෘෂ්ටියයි. නහෝති තථාගතෝ පරම්මරණ යනු දෘෂ්ටියද මේ නාස්තික දෘෂ්ටියමයි. ස්කන්ධ පමණක් නිරුද්ධව අතුරුදහන් වෙයි. ආත්මය කිසි කලෙක නිරුද්ධ නොවේ යන ලබ්ධිය ආස්තික දෘෂ්ටියයි. හෙවත් ශාස්වත දෘෂ්ටියයි. හෝති තථාගතෝ පරම්මරණා යන දෘෂ්ටියද මෙයම වේ. සර්වඥන් වහන්සේ විසින් පූර්වගාතාවේ අත්තම් ඵලේති යන්නෙන් ස්කන්ධ නිරෝධේ වදාරන ලද හේයින් උපසීව පරිබ්‍රාජික තෙමේ ස්කන්ධ ස්වාමී වූ ආත්මය හෙවත් පුද්ගල තෙමේ ස්කන්ධ නිරෝධයෙන් පසු සිඳී යන්නේද නැතහොත් ස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ධර්මයන් කෙරෙන් මිදී අන්‍යාකාරයකට පැමිණ නিত্যව සිටීදැයි ශංකා කොට දෘෂ්ටියට බැස මේ පශ්චිම ප්‍රශ්නය විචාලේය සර්වඥයන් වහන්සේ විසින් මේ ආස්තික නාස්තික දෘෂ්ටිද්වය ප්‍රතික්ෂේප කරන ලදී. එහෙයින් කච්චානගොත්තු සූත්‍රයේහි අත්ථීති කෝ කච්චාන ඒකෝ අන්තෝ නත්ති කෝ කච්චාන ද්විතියෝ අන්තෝයි වදාරන ලදී. අත්ති යන මේ ලබ්ධිය එක් හීන ලබ්ධියක නත්ති යන මේ ලබ්ධිය දෙවැන් හීන ලබ්ධික යනු භාවයයි. සර්වඥ දේශනාව පරිදි පුද්ගලයා සත්වයා ආත්මය ජීවය යන මෝහු මුඛ්‍ය වශයෙන් නැත්තාහුය. නාම රූප ධර්මයෝම ඒකාන්තයෙන් නැත්තාහුය. ඕහු අවිද්‍යා තෘෂ්ණාදී හේතු ධර්ම පවත්නාතුරු උච්ඡේද ස්වභාවයට නොපමිනෙන්නාහුය. හේතු ධර්ම ප්‍රහාණය කළ කලෙහි ඒකාන්තයෙන් Nirodheට පැමිණෙන හේයින් සංසාරයේහිද නිත්‍යෙන් පවත්නා වූ අස්ති ස්වභාවයෙන් යුක්ත වූ ඌආහූද නොවෙත්. එහෙයින් ආස්තික නාස්තික දෘෂ්ටිවලට බැස උපසීව පරිබ්‍රාජකයා විසින් ਵਿਚාරණ ලද ප්‍රශ්නය ආස්තික නාස්තික ස්වභාවයෙන් මුක්ත වූ අන්‍ය පරයායකින් විසඳුණු කැමැති සර්වඥයන් වහන්සේ අත්තිංගතස්සන පමානමත්ති යේන නං වජ්ජු තන්තස්සනත්ති සබ්බේසු ධම්මේසු සමෝහතේසු සමෝහතා වාද පතාපි සබ්බේති වදාළසේක නාම රූප ධර්මයාගේ Nirodhen ආදර්ශයට ගියා වූ පුද්ගලයාගේ ඇත්තේ කියා හෝ නැත්තේ කියා හෝ ව්‍යවහාර කළ හැකි ප්‍රමාණයක් නැත්තේය. යම් පරමාර්ථ ධර්ම සමූහයක් කරනකොට ඒ පුද්ගලයා නාම ප්‍රඥප්ති ආරූඪකොට ව්‍යවහාර කළා හෝද ඔහුට ඒ පරමාර්ථ ධර්ම සමූහය නැත්තේය. සියලු පරමාර්ථ ධර්මයන් මොනවට ලසන ලද කල්හි මොනවට නසන ලද කල්හි සියලු ව්‍යවහාර මාර්ගයෝද මොනවට නසන ලද්දාහු වෙත් යනු අර්ථයයි මේ ගාථාවෙහි ප්‍රථම පාදයාගේ අදහස ද්විතීය පාදයෙන්ද තෘතීය පාදයාගේ අදහස තෘතීය චතුර්ථ පාදයන්ගෙන්ද වර්ණනා කොට වදාරා තිබේ. අදහස වච්චගුත්ත සූත්‍රානුසාරයෙන් දත යුතුය. මේ ගාථාවන්ගෙන්ද දත යුත්තේ රහතන් වහන්සේගේ సంతාණයෙන් නිර්වාණයට යන්නා වූ කිසිවක් නැති බැවින් නිර්වාණයට ගිය පුද්ගලයා අතීත විවහාරයෙන්ම විවහාර කරනවා මිස වර්තමාන විවහාරය ආරූඪ කොට විවහාර කළ හැකි කිසිවක් මොහුගෙන් ශේෂව නිවනෙහි නැති බවමය. මෙතෙකින් උපසීව ගාතාවන්ගේ අදහස නිමි. මේ පරිච්ඡේදයේහි එකිනෙකට වඩා වෙනසක් නැත්තා වූ මෙතෙක් සූත්‍ර දක්වන ලද්දේ ඇතැම්හු අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ ධර්මය සංකාර ධර්මයන් මෙන් සත්වයන්ගේ නිත්‍ය වාසයට යෝග්‍ය වූ ධාතුවක් ලෙස නිවනට පැමිණියා වූ රහතන් වහන්සේලා එහි ඇතයයිද වරදවා තේරුම්ගෙන තිබෙන හේයිනි. මෙතෙකින් දක්වන ලද සූත්‍ර දේශානුසාරයෙන් ක්ලේශ ස්කන්ධයන්ගේ මතු නූපදනා කාරණයන් සිදුවන Nirodhaය හැර නිර්වාණ ධාතුවයයි අන්‍ය ධර්මයක් නොමැති බව හා නිවනට පැමිණියා වූ රහතන් වහන්සේලා සම්බන්ධ කිසිවක් නිවෙනෙහි නැති බවත් අවබෝධ කරගත යුතුය. කායස්ස බේදා ධම්මට්ටෝ තින්නෝ පාරංගතෝ තලේ තිට්ඨති බ්‍රාහ්මනෝ යන ආදී දේශනාවන්හි නිර්වාණේහි පිරිනිවියා වූ සත්වයන් සිටින්නාක් මෙන් වරදා තිබෙන්නේ පර්යායනි සූ ඇතම් රෝගයන් සුව වූ පරිදි නොපැවති නැවත හට ගන්නාක් මෙන් නිර්වාණයට පැමිණීමෙන් නිරුද්ධ වන්නා වූ ක්ලේශ ස්කන්ධයෝ මතු කිසි කලෙක නැවත හට නොගනිත්. ක්ලේශ ස්කන්ධයාගේ Nirodhen නිවනට පැමිණි තැනැත්තාගේ ස්කන්ධයෝ නැවත හටගන්නා වූ ස්වභාවයට පැමිණ නිවෙනෙහි නොසිට නැවත මිනිසයන් අතරට හෝ දිව්‍ය බ්‍රහ්මයන් අතරට හෝ නොපැමිණේ. මිසේ නිවනට පැමිණි සත්ව තිමේ ඉන් හැරි නොයන බැවින් නිවනෙහි කිසිවක් නැතත් එහි සත්වයන් සිටින්නාක් මෙන්ද නිවන ඔවුන්ගේ වාසස්ථානයේ මෙන්ද පර්යායෙන් ව්‍යවහාර කරනු ලැබේ. මෙතෙකින් නිර්වාණ විනිශ්චයේ තෘතිය පරිච්ඡේදය නිමි. චතුර්ථ පරිච්ඡේදය මෙතෙන් පටන් නිර්වාණයාගේ සුඛත්වය දක්වා වදාරන ලද සූත්‍ර කිහිපයක අදහස සැකවින් දක්වනු ලැබේ. ප්‍රථම සූත්‍රය පංචමේ ආනන්ද කාම ගුණා කතමේ පංච චක්ක විඤ්ඤයා රූපා යනාදී වේදනා සංයුත්ත රහෝගත වර්ගේහි දශම සූත්‍රේහි පංචකාම සුඛය प्रथम ධ්‍යාන සුඛය, ဒ ුතිය ධ්‍යාන සුඛය, තෘතිය ධ්‍යාන සුඛය, චතුර්ථ ධ්‍යාන සුඛය, ආකාසානං ඡායතන ධ්‍යාන සුඛය, විඥානාච විඥානං ඡායතන ධ්‍යාන සුඛය, නේව සංඥානා සංඥායතන ධ්‍යාන සුඛය, නිරෝධ සමාපatti සුඛයයි සුඛ නවයක් වදාරා තිබේ. එයින් කාම සුඛය යනු මනුෂ්‍ය ලෝකයේහි ගෘහපතිය සිටුය ප්‍රදේශ රජය චක්කවර්ති රජය යන මොවුන්ගේ සැපහා දිව්‍ය ලෝකයේහි දෙවියන්ගේ සැපද යන මෝහුය මේ කාම සුඛය සුඛයන් අතරින් හීන වූ සුඛයයි වනලෑභෙහි ප්‍රථම ධානයේට සමවැදී වාසය කරන්නා වූ භික්ෂුවගේ ප්‍රථම ධාන සුඛය කාම සුඛයට වඩා ප්‍රණීතතර වේ ප්‍රියතර වේ. මෙසේ ද්විතිය ධානය ආදී එකිනෙකට වඩ වඩා ප්‍රණීත වේ. නිරෝධ සමාපatti සුඛය යනු චිත්ත චෛතසික චිත්තජ රූපයන් නිරෝධයට පමුණුවා කර්මජ ඍතුජ ආහාරජ රූපයන්ගෙන් පමණක් යුක්තව වාසය කිරීමයි. දෘෂ්ට ධර්ම නිර්වාණයෙහි වූ ඒ නිරෝධ සමාපatti සුඛය මෙහි දක්වන ලද සුඛයන් අතුරෙන් අග්‍ර ප්‍රාප්ත ප්‍රණීත සුඛයයි. නිරෝධි සමාපatti සුඛය වදාරා අවසානයේහි ඨානං කෝපනේතං ආනන්ද විච්ඡති යං අඤ්ඤතිට්ඨියා පරිභාජකෝ එවං වදෙය්‍යුම් සංඥා වේදිත නිරෝධං සමනෝ ගෝතමෝ ආහ තංච සුකස්මින් පඤ්ඤපේති පහීනතතරං තයිදං කිංසු තයිදං කතංසු ති එවං වාදිනෝ ආනන්ද අඤ්ඤ තිත්‍තියා පරිබ්බාජිකා ඒවමස්සු වචනීයා නකෝ පනාවසු භගවා සුඛඤ්ඤේව වේදනං සන්දාය සුකස්මින් පඤ්ඤාපේති යත්ත යත්ත ආවසෝ සුඛං උපලබ්ධති යංහි යංහි සුඛං තං තථාගතෝ සුකස්මින් පඤ්ඤාපේති වදාළසේක ආනන්දය ශ්‍රමණ ගෞතම තෙමේ සංඥා වේදිත නිරෝධයක් වදාළේය ඒ ප්‍රණීත සුඛයන්යයි ද පනවයි ඒ කෙසේද චිත්ත චෛතසිකයන් නැති කල්හි මල සිරුරක් වැනි වූ කිසිවක් නොදක්නා වූ ශරීරයක් දරන්නා වූ සත්වයා හට කිසි සුවයක් විඳිය හැකි නොවේ. එකල්හි සත්වයාට කවර සුඛයක් වේද? මෙසේ අන්‍ය තීර්ථකයන්ට පැන ਵਿਚාරීමට අවකාශයක් ඇත්තේය. මෙසේ කියනා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට ඇවත්නි අප භාග්‍යවතුන් වහන්සේ සුඛ වේදනාවම සුඛයයි නොපනවන සේක. යම් යම් ධර්මයක් හි සුඛය ඇත්තේ නම් ඒ සියල්ලම සුඛයයි පනවන සේකයි. කිය යුතුය යනු මෙහි අදහසයි. මේ සූත්‍රයෙන් වේදිත සුඛයාගේ ලාමක භාවය හා ආධ්‍යාත්මික సంతානගත වූ හීන වූද ඕදාරික ඌද නොසන්සුන් වූ ස්වභාවයේ ඇත්තා වූද ධර්මයන්ගේ Nirodhaය වූ ශාන්ති සුඛයාගේ ප්‍රණීතභාවයේද දක්වන ලදී. ප්‍රථම සූත්‍රයේ අදහස නිමි. දෙතිය සූත්‍රය. දැන් අංගුත්තර නිකාය නවක නිපාතේහි නිර්වාණ සුඛත්වය දක්වා ආයුෂ්මත් චාරිපුත්‍ර ස්තවීරයන් වහන්සේ විසින් වදාරන ලද සූත්‍රයක අදහස සැකවින් දක්වාන් ලැබේ. එක් සමයක්හි ධර්මසේනාපතිපති වූ ආයුෂ්මත් සාරිපුත්‍ර ස්තවීරයන් වහන්සේ භික්ෂූන්ට ආමන්ත්‍රණය කොට සුකමිදං ආවුසෝ නිබ්බානං සුකමිදං ආවුසෝ නිබ්බානං යැයි වදාළ සේක. ඇවත්නි මේ නිර්වාණය සැපවන්නේයි යනු එහි අර්ථයයි. එකල්හි ආයුෂ්මත් උදායි ස්තවීරයන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්ත ස්තවීරයන් වහන්සේට කිම් පනෙත්ත ආවසෝ සාරිපුත්ත සුකං යදෙත්ත නත්ති වේදිතං යයි සලකලේය. එවත්නි ශාරිපුත්ත සෙවිරයන් වහන්ස යම් ඒ නිර්වාණයක් හි විඳීමක් නැත්තේද ඒ විඳීමක් නැත්තා වූ නිර්වාණයෙහි සුවය කිමෙක් ඇත්තේද යනු එහි අර්ථයයි එකල්හි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ විසින් ඒත දේවෙත්ත ආවුසෝ සුකං යදිත්ත නත්ති වේද ිතං යයි වදාළ සේක. අවත්නි මේ නිර්වාණයෙහි මිදීමක් යම් හේකින් නැත්තේද මිදීමක් නැති බවම මේ නිර්වාණයෙහි සුවයයි යනු අර්ථයයි. ඉක්බිති නිර්වාණයාගේ සුකත්වය දක්වන්නා වූ සාරිපුත්ත සෙවිරයන් වහන්සේ මෙසේ වදාළ සේක. ඇවැත්නි ඉෂ්ට වූ මනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම ගුණය හේතු කොට උපන්නා වූ සුවය කාමසුඛයයි. ප්‍රථම ධානය උපදවා ධාන සෝයෙන් කල්යවන්නා වූ භික්ෂුවට ඒ කාමසහගත සංඥාව උපදිත් නම් යම්සේ සුවපත් වූ ඔහුට දුක් උපදින්නා හෝ නම් ඒ දුක්ඛයෝ ඔහුට ආබාධ පිනිස වෙද්ද එමෙන්ම ඇවත්නි යම් ආබාධයක් වේනම් ඒ දුක්ඛයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී ඇවත්නි මේ කාරණේ නිර්වාණය සැප බව දැනගනුව ප්‍රථම ධානය සුඛය ප්‍රත්‍යක්ෂ වශයෙන් නොදත් මනුස්ස ලෝක දිව්‍ය ලෝක වාසී සාමාන්‍ය සත්වයෝ පංචකාම සුඛයම උතුම් කොට සලකත්. ප්‍රථම ධානය ලබාගත් යෝගාවචර භික්ෂුව වනාහි ප්‍රථම ධාන සුඛය ප්‍රත්‍යක්ෂ වශයෙන් දත් කල්හි ඔහුට කාම සුඛයාගේ හීනත්වය පෙනේ. දිනපතා රාජභෝජන අනුභව කරමින් සිටින්නා වූ රජුන්ට දුගීන් විසින් ප්‍රනීත වශයෙන් සලකා අනුභව කරන්නා වූ භෝජනය අනුභව කරන්නට වූහොත් ඔවුන්ට එය මහා දුක්ඛයක් වේ. එමෙන්ම ප්‍රථම ධානයේට පැමිණ ප්‍රණීතව සුවයක් විඳිමින් සිටින්නා වූ භික්ෂුවට කාමසුඛයෝ ආබාධයන් වන බවද දුක්ඛයන් වන බවද දත යුතුයයි. මෙසේ ද්විතීය ධානයට පැමිණ වාසය කරන්නා වූ යෝගාවචරයාට ප්‍රථම ධානලාභියා විසින් උතුම් කොට සලකනු ලබන්නා වූ විතක්ක ਵਿਚාර සහගත සංඥාවක් වූ ප්‍රථම ධානය උපදී නම් ඒ ඔහුට ආබාධ වන බැවින් ප්‍රථම ධානයේද ත්‍රිතීය ධානයට පැමිණ වාසය කරන්නා වූ යෝගාවචරයා හට ආබාධයක් වන බැවින් ද්විතීය ධානයේද චතුර්ථ ධානයට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් තෘතීය ධානයේද ආකාසානංචායතන ධානයේට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් චතුර්ථ ධානයේද විඥානංචායතන ධානයේට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් ආකාසානංචායතන ධානයේද ආකින්චඤ්ඤායතන ධානයේට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් විඥානං ඡායතන ධානයේද නේව සංඥා නා සංඥායතන ධානයේට පැමිණ සිටින යෝගාවචරයාට ආබාධයක් වන බැවින් ආකින්චඤ්ඤායතන ධානයේද ඒකාන්තික සුඛයක් නොවන බැවින් ඒ ඒ කාරණයන්ගෙන් නිර්වාණයම සුඛය බව වදාරන ලදී ලෞකික සැප අතුරෙන් ප්‍රනීත සුවය වූ නේව සංඥා නාසඤ්ඤායතන ධානයේද ඉක්මවා අනාගාමි අරහත් පුද්ගලයෝ සංඥා වේදිත නිරෝධයට හෙවත් නිරෝධ සමාපත්තියට පැමිණෙත් ඒ කාරණයෙන්ද නිර්වාණයාගේ සුඛය දක්වන ලදී නිරෝධ සමාපත්තිය වනාහි සාන්දිට්ඨික නිර්වාණයක් වූ හේයින් ඒකාන්ත සුඛයකි මේ අර්ථය ප්‍රකට වීම සඳහා තවත් උපමාවකින් දක්වනු ලැබේ. ඝන වූ රත් පැහැයෙන් දිලිසෙන්නා වූ කිහිරි අඟුරු වලින් පුරවන ලද ගිනි කබල බලවත් කැසීම ඇත්තා වූ කුෂ්ඨ රෝගියකින් පෙරෙන්නා වූ පුද්ගලයාට ග්‍රීෂ්ම කාලයේදී නමුත් ඉෂ්ඨ ආරම්භණයක් වෙයි. ගින්නෙන් සොකී ශරීරයේ රත් කිරීම සුඛයක් වෙයි. ඉන් වෙන් වූහොත් කැසීම වර්ධනය වන බැවින් ගිනි කබල අතහැරිය නොහැයි. ඉන් වෙන් වූහොත් කුෂ්ඨ රෝගිය විසින්ම රෝගියා වහා ගිනි කබල කරා පමුණවනු ලැබේ. එපරිද්දෙන් පංචකාම සෝය කෙරෙහි පවත්නා වූ ආශාව නැමැති කැසීමෙන් යුක්ත වූ කුෂ්ඨ චිත්තය ඇත්තවුන්ට රූප ශබ්ද ආදී පංචකාමයෝ ඉෂ්ට ආරම්මණයෝ වෙති. කාමයන් ආස්වාදනය කිරීම සෝයක් වෙයි. කාම ආසාව විසින් රූපයන් සොයා යව, ශබ්දයන් සොයා යව යනාදී වශයෙන් පංචකාමයන් කරා කාමාශව ඇති තැත්තේ නැවත නැවත පමුණුවනු ලබන හේයින් ඔහුට කාමයන්ගෙන් වෙන් විය නොහේයි. යටකී ගිනි කබල කුෂ්ඨ රෝග නැත්තවුන්ට ග්‍රීෂ්ම කාලයේදී දුක් උපදවන්නා වූ දැකීමට පවා අප්‍රිය වූ භයානක ආරම්භණයක් වෙයි. එපරිද්දෙන්ම පංචකාම ආසාව නැමැති කුෂ්ඨ රෝගය දුරුකොට ප්‍රථම ධානයට පැමිණි භික්ෂුවට පංචකාමයෝ අප්‍රිය වූ භයානක ආරම්මණයෝ වෙති ඔහු කෙරෙහි පවත්නා වූ ප්‍රථම ධාන නිකාන්තිය එනම් ආශාව නැමැති කැසීම ප්‍රථම ධාන සුඛය කරාම පමුණුවයි. ප්‍රථම ධානය ඔහුට මහත් වූ සෝයක් වෙයි. ප්‍රථම ධාන නිකාන්තිය නැත්තා වූ ද්විතීය ධාන ලාභියාට වනාහි ප්‍රථම ධානය අනිෂ්ට වූවක් වෙයි. මෙසේ නේව සංඥා නාසඤ්ඤායතන ධානයේ දක්වා කුෂ්ඨ රෝග උපමාවෙන් විස්තර කළ යුතුයි. මේ සූත්‍රයෙන් දක්වන්නා වූ පින්ඩ අර්ථය මෙසේ දත යුතුයි. කාම සුඛ ප්‍රථම ධාන සුඛ ආදී හීන හීන සුඛයෝ ඒ ඒ සැප ලබනු කැමැති තෘෂ්ණාව නැමැති කුෂ්ඨ රෝගයේ හෙවත් කැසීම ඇති කල්හිම ඒ ඒ තනත්තන්ටම සැප වශයෙන් වැටහෙත් ප්‍රනීත ප්‍රනීත වූ සුඛයන් ලබාගත්තා වූද ලබා ගැනීම සඳහා පිළිපදින්නා වූද පුද්ගලයන්ට වනාහි ලාමක ලාමක වූ වේදිත සුඛයෝ ප්‍රනීත සුඛයන්ට බාධක ධර්ම වූයෙන් දුක්ඛයෝම වෙති ඒකාන්තයෙන් සැප නොවේතත් සකල වේදිත සුඛයන්ගේම Nirodha වූ ශාන්ති සුඛයම ඒකාන්ත සුඛය වෙයි එය ප්‍රතික්ෂේප කොට ලැබිය යුතු ඊට ප්‍රණීත වූ සුඛයක් නැත්තේය. ද්විතීය සූත්‍රයේ අදහස නිමි. තෘතීය සූත්‍රය දැන් වේදනා සංයුක්තයේ රහෝගත වර්ගයේ ප්‍රථම සූත්‍රයෙන් කොටසක අදහස සැකවින් දක්වනු ලැබේ. සර්වඥාන් වහන්සේ විසින් සුඛ වේදනාවය, දුක්ඛ වේදනාවය, අදොක්කම සුඛ වේදනාවේයි වේදනා තුනක් වදාරන ලදහ. නැවත යංකින්චි වේදිතාං සබ්බන්තං දුක්ඛස්මින් යනුවෙන් යම් වේදනාවක් වේනම් ඒ සියල්ල දුක්ඛයෝයයි වදාරන ලදී. එක්තරා භික්ෂුවක් සර්වඥාන් වහන්සේ කරා එළඹ සුඛ වේදනාව හා අදුක්ඛම සුඛ වේදනාවකුත් ඇතේයි වදාරා වේදනා සියල්ලම දුකයයි වදාරන ලද්දේ කුමක් සඳහාදයි විචාලේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහන මා විසින් යම්කිසි වේදනාවක් වේ නම් ඒ සියල්ල දුක්ඛ යයි වදාරන ලද්දේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය, ක්ෂය ස්වභාවය, නිරෝධ ස්වභාවය, විපරිණාම ස්වභාවය සඳහායයි වදාළසේක. වේදනා තොමෝ සුඛ ආකාරයෙන් හා මධ්‍යස්ථ ආකාරයෙන් ආරම්මන රසය විඳින බැවින් ඒ රසානුභාවනාකාරය ගෙන සර්වඥන් වහන්සේ සුඛ වේදනා උපේක්ෂා වේදනාවන්ද වදාළසේක ඒකාන්ත සත්‍ය වූ චතුරාර්ය සත්‍ය දේශනානුසාරයෙන් බලන කල ෂණයක්ම පැවති බිඳී යන්නා වූ වේදනාවෝ දුක් උපදවන බැවින් දුක්ඛයෝ වෙති. සුඛයක් හෝ උපේක්ෂාවක් නොවේමය. එබැවින් සුඛ වේදනාව නිවෙනෙහි නැත්තේය. නිවනෙහි සුඛ වේදනාව ඇතනම් නිවනද දුක් සහිත වූවක්ම වන්නේය. සුඛ වේදනාව නිවෙනෙහි නැතයයි කීම නිවනට ප්‍රශංසාවකි. එය ඇතයයි කීම නිවනට නින්දාවකි. එබැවින් වේදිත සුඛය නැති බැවින් නිවන සුවයක් නොවේ යයි නොසලකිය යුතුය. නිවනම සුව අතුරෙන් ශ්‍රේෂ්ඨ සුඛය වූ ශාන්ති සුඛ යයි දත යුතුය. ත්‍රිතීය සූත්‍රයේ අදහස නිමි. සම 40 භාවනා පද දැන් සුඛ සෝමනස්ස විරහිත වූ නිර්වාණයාගේ පරම සුඛත්වය හා මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයන්ගේ දුක්ඛත්වය ප්‍රකට වනු සඳහා සම 40 භාවනා පද දක්වනු ලැබේ. පංචක්ඛන්ධා අනිච්චා දුක්ඛා රෝගා ගණ්ඩා සල්ලා අගා ආබාධා පරේ පලෝකා ඊති උපද්දවා බයා උපසග්ගා චලා අබංගු අද්දුවා අතානා අලේනා අසරණා රිත්තා තුච්ඡා ශුඤ්ඤා අනත්තා ආදීනවා විපරිණාම ධම්මා අසාරකා අග මූලා වදකා විභවා සාසවා සංකතා මාරාමිසා ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා මරණ ධම්මා ශෝක ධම්මා පරිදේව ධම්මා උපායාස ධම්මා සංකිලේසික ධම්මා පංචස්කන්ධා අනිත්‍ය වූෝය පීඩා කරන්නෝය රෝගයෝය ගණ්ඩයෝය හුල්ය පාපයෝය ආබාධයෝය අඤ්ඤයෝය විනාශයෝය අනේක ව්‍යසන පමුණුවන්නෝය උපද්‍රවයෝය බයයෝය නොඑක් අනර්ථයන් විසින් ලුහු බඳින ලද්දෝය සෙලවෙන්නේය බිඳෙන්නෝය අස්තිර වූෝය සත්වයන්ට ආරක්ෂා ස්ථාන නොවෝය. සැඟවීමට ස්ථාන නොවෝය. පිලිසරණ නොවන්නෝය. දූව භාවාදීන් හිස් වූෝය. තුච්ච වූෝය. ස්වාමි භාවාදීන් ශුන්‍ය වූෝය. ආත්ම නොවූෝය. ඊතා දිලින්දෝය. පෙරලෙන ධර්මයෝය. හරයක් නැත්තෝය. අකුසල මූලයෝය. වදකයෝය දියුණුවක් නොවන්නෝය ආශ්‍රව සහිත වූෝය සංස්කරණය කරන ලද්දාය මෘත් මච්චු මාර ක්ලේශ මාරයන්ගේ සපයහ ඉපදීම ස්වභාව කොට ඇත්තාහ දිරීම ස්වභාව කොට ඇත්තාහ ගිලන් වීම ස්වභාව කොට ඇත්තාහ මරණ ස්වභාවය ඇත්තෝය ශෝක කරවන්නෝය හඬවන ධර්මයෝය. දැඩිසේ වෙහෙසවන ධර්මයෝය. කෙලසෙන ස්වභාවයෝය. යනු ඒ අර්ථයි. පංචස්කන්ධා යන මෙහි පංචස්කන්ධයෝ නම් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය යන මෝහය. ඔවුන් අතුරෙන් රූපස්කන්ධය නම් යටින් අවීචි මහ නරකයේහි පටන් අකනිටා බඹලොව දක්වා මේ දේ ඇතුරෙහි කුඩා මහත් දේවල් වී පවත්නා වූ පස් දිය ගිනි සුළඟ යන මහා ධාතු හතරය ඔවුන් ඇසුරු කොට පවත්නා වූ චක්කු සෝත ගාන ජීවහා කාය රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ආදී කුඩා රූපයෝය යන මෝහය වේදනා ස්කන්ධ නම් සැප වූද දුක් වූද සැප දුක් දෙකටම මධ්‍යස්ථ වූද විඳීම් සමූහයයි සංඥා ස්කන්ධය නම් මේ මවය මේ පියාය යන ආදී වශයෙන් කුඩා කාලයේ පටන් සලකා ගන්නා වූ හැඟීම් සමූහයයි සංස්කාර ස්කන්ධය නම් පැහැදීම් සිහි කිරීම ඇලීම් කිපීම් ඊර්ෂ්‍යා කිරීම ආදී වූ ක්‍රියා සමූහයයි විඥාන ස්කන්ධය නම් සිතීම් සමූහයයි. මේ ස්කන්ධ පංචකය ඕදාරික වශයෙන් බෙදා දැක්වීමයි. පංචස්කන්ධා අනිච්චා මේ ස්කන්ධය වනාහි ෂණයක් පාසා බිඳමින් පවත්නා බැවින්ද පරම්පරා වශයෙන් පැවති සිඳී යන බැවින්ද নিরතුරුව මරණ බය සංඛ්‍යාත අභ්‍යන්තර බය සහිතවම පවතිත්. මෙසේ පැවැත්ම අනිත්‍ය ස්වභාවයයි. එබැවින් සත්වයෙකුගේ මිනිසෙක් වීමද දෙවියෙක් වීමද බ්‍රහ්මයෙක් වීමද ස්වල්ප කාලයක් පිණිසම වෙයි. සංසාරයාගේ දීර්ඝත්වයේ සලකන කල සුවාසූ දහසක් කල්ප ආයුෂයත්තා වූ නේව සංඥා නාසඤ්ඤායතන බඹලව ඉපදීම පවා ස්වල්ප කලකටම වෙයි. එබැවින් මේ සංසාර මහාර්ණවෙහි පාවෙමින් සිටින සත්වයෝ මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්මලෝක සංඛ්‍යාත සුගතීන්හි වරක් උපනහොත් අපායෙහි සිය දහස් ගණන වාරයන්හි උපදිති. මනුෂ්‍ය ආත්ම භාව ආදී නিত্য වී නම් නැවත නැවත චුති වී අපායෙහි උපදින්නට නොවටින්නේය. නැවත නැවත චුත වී නැවත නැවත අපාය භූමීන්හි උප්පත්ති වීමට සිදුවන්නේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය නිසාමය. මේ අනිත්‍ය ස්වභාවයේ හේතු කොට ඇති බය ස්වභාවයයි. මේ අනිත්‍ය ස්වභාවයන් ස්වභාවයෙන් මිදිය හැක්කේ ස්කන්ධයන්ගේ Nirodha වූ නිර්වාණයට පැමිණීමෙන්ය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම භවයන්හි විඳිය යුතු සුවයන් ලැබීමෙන් එයින් කිසිසේත් මිදිය හැකි නොවේයි. අනිත්‍ය ස්වභාවය යම් පමණ නපුරු වේද දුක්ඛදායක වේද එපමණ ඉන් මිදීම වූ ශාන්තිය මහත් වෙයි. මේ පංචක්ඛන්ධා දුක්ඛා යන භාවනා පදයාගේ වශයෙන් නිර්වාණ සුඛත්වය දැක්වීමයි. පංචස්කන්ධා දුක්ඛා පංචස්කන්ධා දුක්ඛා යන මෙහි දුක්ඛ නම් පීඩනයයි ස්කන්ධයන් විසින් සත්වයෝ සංස්කාර දුක්ඛය විපරිණාම දුක්ඛය දුක්ඛ දුක්ඛ යන දුක්ඛත්‍රයෙන් নিরතුරුව බියකරු ලෙසින් පීඩා කරනු ලද්දාහු වෙති. එයින් සංස්කාර දුක්ඛය නම් ස්කන්ධයන් උපදවා ගැනීම ලබා ගැනීම සඳහා වන වෙහෙසීමයි. විපරිණාම දුක්ඛය නම් උපන් ස්කන්ධයන්ගේ දිරීම බිඳීම නිසා වන පීඩනයයි. දුක්ඛ දුක්ඛය නම් දුක්ඛ දෝමනස්ස වේදනාවෝය. මේ දුක්ඛත්‍රයෙන් පීඩා කරනු ලබන ආකාරය කියනු ලබන උපමාවෙන් දත යුතුයි. වර්තමාන වර්ෂයේහි බත් ලබාගනු කැමති තැනැත්තා විසින් අතීත වර්ෂයේදීම බීජ ධාන්‍ය රැස් කර තැබීම සඳහා බොහෝ ප්‍රයත්න කළ යුත්තාහුය. එසේම මතු වර්ෂයේ සීසෑම සඳහා ගවයන් පෝෂණය කිරීමටද නගුල් වැල් කෙවිට ආදී උපකරණ සම්පාදනයටද ගොවිතැන් කරන කාලය පැමිණ කලෙහි සීසෑම වැපිරීම ආදියටද වපුරා අවසාන වූවාට පසු විනාශ නොවී වැඩිම සඳහා ආරක්ෂා කිරීමටද පැසුණු කල කැපීම, පෑගීම, වියලීම, මැනීම ගෙනගොස් අටකොටුවල තැන්පත් කර ගැනීම යන ආදියටද නැවත අටකොටු වලින්ගෙන වියලීම, කෙටීම, පෙලීම, සේදීම, පිසීම යන ආදියටද බොහෝ ප්‍රයත්න දැරිය යුත්තාහුය. යම් වෙහෙසීමක් වේ නම් එය ඒකාන්තයෙන් දුක්ඛයකි. බීජ ධාන්‍ය රැස්කිරීමෙහි පටන් බත පිස අවසානය දක්වා මේ අතර බත ඕමනා කරන්නාට වූ කෝටි ලක්ෂයකටත් අධික වූ වෙහෙසීම් නැමැති දුක්ඛයෝ බත නිසාම ඇති වූ බැවින් බත් බවට පැමිණි එක් එක් බත් හොලක් බත් ඕමනා කරන්නා වූ තැනැත්තාට කෝටි ලක්ෂ වාරයකටත් වඩා පීඩා කොට බත් බවට පැමිණෙන්නාහුය. මේ බත සම්බන්ධ සංස්කාර දුක්ඛයයි. අතීත වර්ෂයේහි බීජ ධාන්‍ය රැස් කිරීමේ පටන් බත් පිස මුඛයට ඇතුළු කිරීම දක්වා මේ අතර කරන ලද සකල කෘත්‍යෝද රැස් කරන ලද සකල ද්‍රව්‍ය සම්භාරයෝද විනාශ විය හැකි හේතුවක් පැමිණ කලෙහි විනාශමන ස්වභාවය ඇත්තාහු වෙති. පිස නිමවන ලද බත පවා මුව තුළට පැමිණීමට ප්‍රථම විනාශ විය හැකි සිය දහස් ගණන් හේතු වූ වෙති. එක් එක් අවස්ථාවකදී රාජ බය, චෝර බය ආදී යම් බයක් හමු වීමෙන් හෝ වර්ෂා ජලය නොලැබීමෙන් හෝ විනාශ වී ගියේ නම් එකල්හි හටගන්නා වූ අනේක කායික දුක්ඛයෝද විනාශ විය හැකි හේතුවක් පැමිණෙන බව දත් කලෙහි එයින් වළක්වා ආරක්ෂා කර ගැනීම සඳහා විය යුතු වෙහෙසීමද විනාශ විය හැකි හේතුවක් පැමිණෙන බව දැනගත් කලෙහි ඇතිවන්නා වූ ශෝක දුක්ඛයෝද බත් මුව තුලටගෙන විකා සප කල කල කලෙහි පිළිකුල් බවට හා විකාරයට පැමිණීමද කුස තුලට පැමිණ පසු නොදිරා තිබේ නම් ඒ හේතුවෙන් වන්නා වූ රෝග දුක්ඛයෝද දි රාගියේ නම් මල මුත්‍ර සෙම්සොටු ආදී වීමෙන් වන්නා වූ දුක්ඛයෝද යන මෝහු බතින් උපදවන්නා වූ විපරිණාම දුක්ඛයෝ වෙති මේ බත සම්බන්ධ විපරිණාම දුක්ඛයයි දුක්ඛ දුක්ඛය වනාහි සංස්කාර දුක්ඛ විපරිණාම දුක්ඛයන් හා මිශ්‍රව පවතී බතු උපදවා ගැනීම සඳහා ප්‍රයත්න කිරීමෙන් බොහෝ කායික චෛතසික දුක්ඛයෝ උපදිත්. රස කරන ලද උපකරණ ආදී විනාශ වූ කල්හිද බොහෝ කායික චෛතසික දුක්ඛයෝ වෙත්. මේ සියල්ල බතින් උපදවන්නා වූ දුක්ඛ දුක්ඛයයි. මේ බත සම්බන්ධ දුක්ඛ දුක්ඛයයි. මෙසේ බතෙන් ප්‍රයෝජන ගනු කැමති සත්ව තෙමේ එයින් වෙන්විය නොහැකිව සිටින තෙක් ආත්මයක් පාසා කියන ලද දුක්ඛ ත්‍රයෙන් බත විසින් පීඩා කරනු ලබන්නේය. මේ උපමාවෙහි සසර හැසිරෙන්නා වූ පෘතජන සත්ව තෙමේ ගොවියා මෙන් දත යුතුය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ආත්ම භාවයන් සම්බන්ධ අලුත් අලුත් වූ ස්කන්ධයන්ගේ ප්‍රතිලාභය පිණිස දානමය කුසල කර්මයන් රැස් කිරීමට ප්‍රයත්නය කිරීමය සීලමය කුසල කර්මයන් රැස් කිරීමට ප්‍රයත්නය කිරීමය මහත්ගත ධාන උපදවා ගැනීමට ප්‍රයත්නය කිරීම යන සංස්කාර දුක්ඛයෝ බීජ ධාන රැස් කිරීම සීසෑම වැපිරීම යන ආදී සලකා කළ යුතු ප්‍රයත්න සමූහය නැමැති සංස්කාර දුක්ඛය මෙනි අතීත කුසල කර්ම බලයෙන් හටගත්තා වූ මිනිස්්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයෝ පිස නිමෝන ලද බතමෙනි. භවයේහි පිළිසිඳ ගැනීමෙන් පසු සත්වයන්ගේ ස්කන්ධ බිඳ මරණයට පැමිණිය හැකි හේතුවක් හමු වී නම් කවර පැයක කවර මොහොතක වුවත් මිදී මරණයට පැමිණෙන්නා වූ ස්වභාවය ස්කන්ධයන්හි নিরතුරුව පවතී. එබැවින් මරණයට පමුණුවන්නා වූ හේතුවක් හමු වූ වහාම මරණයට පැමිණීමය නානාවිද රෝග හට ගැනීම හා දිරීමය බිඳිය හැකි හේතුවක් හමු වූ කලෙහි එයින් ආරක්ෂා කර ගැනීම පිණිස වෙහෙසීමය යනාදී ස්කන්ධයන් සම්බන්ධ විපරිණාම දුක්ඛයෝ බත සම්බන්ධ විපරිණාම දුක්ඛයන් හා සසදා දතියුතුයි සංස්කාර දුක්ඛ විපරිණාම දුක්ඛයන් හා මිශ්‍රව පවත්නා වූ දුක්ඛ දුක්ඛයෝ බත සම්බන්ධ දුක්ඛ දුක්ඛයන් මෙන් දත යුතුය. මෙසේ බත විසින් සංස්කාරාදී දුක්ඛාදී දුක්ඛත්‍රයෙන් බක්තා ස්වාදක සත්වයෝ පෙලෙන්නා පෙළනු ලබන්නාක් මෙන් ස්කන්ධයන් විසින් ස්කන්ධ ආස්වාදක සත්වයෝ සංස්කාර දුක්ඛාදී දුක්ඛත්‍රයෙන් පෙළෙනු ලබයි. ස්කන්ධ ආස්වාදණයෙන් වෙන් නොවි ඒ පීඩණයෙන් ඔවුන්ට කිසිසේත් මිදිය නොහැයි. එහෙයින් ස්කන්ධයන්ගෙන් ලැබෙන්නා වූ පීඩණයට බිය වූ පීඩණය පිළිකුල් කරන්නා වූ සත්වයන්ට ඉන් මිදීමට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයන්හි පිළිසරණක් ලැබිය හැකි නොවේ. ඔවුන්ගේ Nirodha වූ අසංස්කෘත නිර්වාණ ධාතුවම ඒ ස්කන්ධයන්ගෙන් මිදිය හැකි එකම පිළිසරණ වෙයි. මේ සුඛ සෝමනස්ස වේදනා විරහිත වූ ප්‍රීති රහිත වූ ශාන්ති සුඛයම ඒකාන්ත සුඛය බව පංචක්ඛන්දා දුක්ඛා යන භාවනා පදයන්ගේ වශයෙන් දැක්වීමයි. පංචක්ඛන්දා රෝගා පංචක්ඛන්ධා රෝගා යන මෙහි රෝගයෝ නම් රිදවන්නා වූ ධර්මයෝය. ස්කන්ධය වනාහි තම තමාට අනුරූප ඍතු ආහාරාදී ප්‍රත්‍ය ඇතුවම යැපෙන්නා වූ ධර්මයෝ වෙති. යෝග්‍ය වූ ඍතු ආහාරාදී ප්‍රත්‍යයන් වෙන් වූවාහු නම් විපරිණාමයට පැමිණ දුක් උපදවන්නා වූ ධර්මයෝ වෙති. යම්සේ රෝගයකින් පෙළෙන තනත්තා විසින් එයින් බලවත් දුක් ඉපදවීමට වැළැක්වීමට යහපත් වූ ඍතු ආහාරයන් සේවනය කොට යපිය යුතු වේද. එපරිද්දෙන්ම සත්වයන් විසින් සොකීය ස්කන්ධකය බලවත් වූ දුක් නොයිපදීම පිණිස ගෙවල් ඇතුළට ඇතුල් කොට තබා යහපත් වූ ඍතු ප්‍රත්‍ය ලංකර දීමෙන් සීතලෙන් පීඩා පැමිණෙන කල්හි ස්කන්ධකයෙහි වස්ත්‍ර ඔතා එනම් රෙදි පොරවා උණුසුම් ගතිය නැමැති යහපත් වූ ඍතුව ලංකර දීමෙන්ද එයම අධික වීමෙන් පැමිණෙන උපද්‍රව වැළැක්වීමට ඝන වස්ත්‍ර ඉවත් කොට සිසිල් සුළඟ ඇති තැනකට පමුණුවා යහපත් වූ ඍතු ප්‍රත්‍ය ලංකර දීමෙන්ද ආහාර උපස්තම්භනය නැති කලෙහි වන්නා වූ දුක් නැති කිරීමට කය තුලට ආහාර ඇතුල් කිරීමෙන් ආහාර ප්‍රත්‍ය ලංකර දීමෙන්ද විෂම ආහාර ඇතුළු වීමෙන් වන්නා වූ දුක්ඛයන් වැළැක්වීමට යහපත් ආහාර කායට ඇතුළු කොට කායට ආහාර ප්‍රත්‍ය ලංකර දීමෙන්ද යැපිය යුතුය වේ. මෙසේ යැපිය යුතු හේයින් ස්කන්ධයෝ රෝගයන් වැනි වෙති. එහෙයින්ම ස්කන්ධයෝද රෝගයෝ වෙති. යම්සේ රෝග ආදී මූල ව්‍යාධිය සීතලය දාහය, හිස රුජාව ආදී රෝගයන්ටද මූල කාරණේ වේද. එමෙන්ම ස්කන්ධයෝ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට මූල කාරණේ වූ බැවින් මූල ව්‍යාධියක් හා සදෘශ වූ හේින්ද රෝගයෝ වෙති. ස්කන්ධ පංචක සංඛ්‍යාත රෝගයාගේ Nirodha එනම් සුව වීම ඒකාන්තයෙන් සුඛයක් වේමය ඉන් මිදීමට මිනිස්්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධයන් අතරෙහි කිසි පිළිසරණක් නැත්තේය. ඊට පිළිසරණ වූ එකම ධර්මය නම් ස්කන්ධ නිරෝධය හේයින් ස්කන්ධ නිරෝධ සංඛ්‍යාත ශාන්ති සුඛයම ශ්‍රේෂ්ඨ සුඛය බව දති යුතුය. මේ පංචක්ඛන්ධා රෝගා යන භාවනා පදයාගේ වශයෙන් ශාන්ති සුඛයාගේ ප්‍රණීතත්වය දැක්වීමයි. සෙසු භාවනා පද කලින් වශයෙන්ද කියන ලද ණය අනුසාරයෙන් ශාන්ති සුඛයාගේම ප්‍රනීතභාවයේ දතිය යුතුය. ග්‍රන්ථය දීර්ඝවන බැවින් මෙහි නොදක්වනු ලැබේ. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම භවයන්ගේ Nirodha යයි කියන ලද ශාන්ති සුඛයාගේ අනන්ත ගුණය අවබෝධ වීමට සම 40 භාවනා පදයන්ගේ අදහස විස්තර වශයෙන් දැන ගැනීමට උත්සාහ කෙරෙත්වා. සමත 40 භාවනා පද පිළිබඳ විස්තර කරන රේරුකාණේ මහනා හිමියන්ගේම කෘතියක් වන 44 ආකාර මහ විපස්සනා භාවනා පොතෙන් බලන්න. ලෝකයේ අනිෂ්ට විපත්ති ධර්ම සමූහයක් හා ඉෂ්ට සම්පatti ධර්ම සමූහයක්ද ඇත්තේය. එයින් ඉෂ්ට සම්පatti ධර්මයන්ගේ හට ගැනීම හා වර්ධනය වීම මහත් වූ සුඛයකි. ඔවුන් විනාශ වීම හා ඉන් පිරිහීම දුක්ඛයකි. අනිෂ්ට විපත්තීන්ගේ හට ගැනීම මහත් වූ දුක්ඛයකි. ඔවුන් විනාශ වීම මහත් වූ සුවයකි. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ස්කන්ධය වනාහි සම 40 භාවනා පදයන්ගේ වශයෙන් බලන කල සංක්ෂේපයෙන් 40ක් වූද විස්තර වශයෙන් අනන්ත අපරිමාණ වූද දෝෂයෝ වෙති. එබැවින් ඔවුන්ගේ පැවැත්ම මහත් වූ දුක්ඛයකි. නොපැවැත්වීම මහත් වූ සුඛයකි. එබැවින් සකල ස්කන්ධ දුක්ඛයාගේ Nirodha වූ විඳිය යුතු සෝයක් නැත්තා වූ අද්‍රව්‍ය වූ නිර්වාණ ධාතුවම පරම සුඛයයි දත යුතුය. මෙතකින් නිර්වාණ විනිශ්චයේ චතුර්ථ පරිච්ඡේදය නිමි.